ඊගාව එක මට ඇත්තටම ස්වාමීන් වහන්සේ මොකද මම මේ ඔබ වහන්සේගේ දේශනා දැන් ඔබ එක දේශනාව ඉවර වුණාම නැවත දේශනාව සවන් දීලා ඊට පස්සේ ඒක මම ඒක සුතමය වශයෙන් චින්තාමය වශයෙන් භාවනා වශයෙන් කරගනවා ඒක ඇත්තට බුදුහාමුදුරුවෝ දකිනවා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මම ඇත්තටම කොච්චරද කියනවා නම් ඒක බුදු පියාණන් වහන්සේව ඒ බුදු ගුණය මට හිතා ගන්නත් බැරියල දැන් ඒක මම නවත්තලා දැන් ඔබ වහන්සේලාගේ ගුණ දකිනවා නේ ඔබ වහන්සේලා ඉන්න නිසානේ අපිට මේ මේක දැක ගන්න ලැබෙන්නේ නැත්තම් බුදු පියාණන් වහන්සේ කිව්වා වුණත් අපි දැකගත්තේ නෑනේ දැන් මම අර අර මම ඇත්තටම සුවන්වාස නචේතනා කරණීය සූත්‍රයත් මම ඊට පස්සේ බැලුවා මේ මේක බලන්න මූල මම කොහොමද මම නිකන් උදාහරණයක් වශයෙන් මම කියනවා ස්වාමීන් මම ඉස්සෙල්ලා උද්දච්චය බැලුවා ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා මේ උද්දච්චය ඊට පස්සේ උද්දච්චයයි කුකුච්චයයි එකතු වෙනවා ඒක එකතු වෙලා ඊටත් වඩා මේක මේක හොඳ නැති කරන. ඊට පස්සේ ඒ දෙක එකතු වෙලා නීවරණයක් කරලා වහනවා. එතකොට මේ කොහොමද මේ ධර්මියෝ ධර්මියෝ එකතු කරගෙන ගිහිල්ලා අපිව අගතියට ගෙනියන්නේ. ඒ වගේම හොඳ පැත්ත යන එකත් එහෙමම බැලුවා අර මොකක්ද නත්තේචනා කරණීය සූත්‍රය කියන්නේ ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති ධම්මෝ ධම්මෝ පරිපූර්ණෙන්ති ඒක මං ඒක හරියට දැක්ක ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ මේ ධර්මයෙන් ධර්මය කොහොමද ගෙනියන්නේ කියලා. මේක බලනකොට ස්වාමීන් වහන්සේ මට මට තව පොඩි දෙයක් අවශ්‍යයි වුණා ඔබ වහන්සේ දැන් අදක් කිව්වනේ මේ ප්‍රඥාවේ ප්‍රමිතිය මේ ඥානය අවබෝධ කිරීමේදී අපි දැන් මේ පාවිච්චි කරනවානේ හේතුඵල ධර්මය විකාට තිලක්ෂණයයි චතුරාර්ය සත්‍යයයි පරමාර්ථ ධර්ම බැලීම. දැන් මම මෙතනදී හරි මම මේ ටික හොඳට හොඳට කරගෙන යනවා. ඊට පස්සේ මම චතුරාර්ය සත්‍ය බැලීමේදී මම කල්පනා කරනවා ස්වාමින් වහන්සේ දැන් මේක චතුරාර්ය සත්‍යයේ මේක රාග විරාග අර මම මොකද රාග විරාග සූත්‍රයත් ඒකෙදි මම පාවිච්චි කරා දැන් මේ අවිජ්ජාව නිසා ඇති වූ රාගය නිසා මේ දුක්ඛ ස්කන්ධය නැත්තම් පංචස් පංච උපාදානස්කන්ධය ඇති වෙනවා. එතනදී මම ගොඩාක් චතුරාර්ය සත්‍ය මේ මේ කාමය මේ කාමය මේ සංකල්පීය රාගය නිසා තමයි මේ ඒක තමයි ගොඩාක් උපයෝගී කරගත්තේ. එතන ෂූටක් පැහැදිලි කරලා දෙන්න ස්වාමින් වහන්සේ. දැන් අපිට වර්තමාන හේතු දකින්න පුළුවන් ඒ විදිහට දුක ඇති කිරීමේ වර්තමාන හේතු බොහොම තියෙනවා. කාමය, ද්වේෂය, මෝහය ආදි වශයෙන්. එතකොට මේ සියල්ල අපට මෝහන දෙන්නට සිද්ධ වෙන්නේ මේ පංචස්කන්ධයක් ගොඩ නැගුණු නිසානේ. එතකොට මේ පංචස්කන්ධේ පැවැත්වන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇති වෙන්නේ. එතකොට දැන් දුක්ඛාරය සත්‍ය පිළිබඳව බලනකොට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ආදී වශයෙන් ගිහිලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට එතන උපාදානස්කන්ධ කියලා කියන්නේ මේ පංචස්කන්ධය උපාදාන කරගන්න එකටත් පංච උපාදානස්කන්ධ කියලා කියනවා. පංචස්කන්ධයටම උපාදානස්කන්ධ කියලා කියනවා. ඇයි ඒ පංචස්කන්ධය තමයි සත්වයා විසින් උපාදාන කරගන්නේ. වෙන උපාදාන කරගන්න දෙයක් නැහැ. ඒ නිසා උපාදාන කරගන්නා දෙය කියන අර්ථයෙන් පංචස්කන්ධයට පංචපාදාන කියලා කියනවා. ඒතර සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. උපාදාන කරගත්තාම ඒකත් දුකයි. ඒ දුක්ඛය අරහත් මාර්ගඥාණයෙන් අවසන් වෙනවා. හැබැයි මේ පංචස්කන්ධය ගත්තත් ඒකත් දුකයි. ඇයි ඒවයි දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන නිසා. එතකොට අන්න එහෙම සූක්ෂම විදිහට අපි බලනකොට තමයි අපට පැහැදිලිව දැනෙන්න ගන්නේ මේ දුක්ඛය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ සමස්ත දුක්ඛය නිර්මාණය උනේ අර තෘෂ්ණාව පාදක කරගෙන. මොකද්ද තෘෂ්ණාව? අපි පෙර භවයේ මේ යනකොට හරිනම් මේ පංචස්කන්ධය එතනින් නිරුද්ධ වුණා. නිරුද්ධ වුණාම දැන් මේ අලුතෙන් එකක් හටගත්තේ මොකක් නිසාද? මම ජීවත් වෙන්න ඕන පවතින්න ඕන කියන භව තණ්හාව නිසා ඒ ජීවත් වෙන්න ඕන පවතින්න ඕන කියන අදහස මට තිබුණ නැත්නම් මේ පංචස්කන්ධය නිර්මාණය වෙන්නේ නැහැ. ජීවත් වෙන්න ඕන පවතින්න ඕන කියලා හිතුනේ මොකක් නිසාද? කාම තණ්හාව නිසා. මේ ඉන්ද්‍රයන්ගෙන් ලබන අරමුණු වල යම් ආස්වාදයක්, සුවයක්, සතුටක් තියනවා කියන ඒ ආස්වාදනීය හැඟීම. ඒ ආස්වාදයක් තියෙනවා කියලා හිතන නිසා තමයි මේක පවත්ව ගන්න ඕන, නඩත්තු කර ගන්න ඕන කියලා හිතන්නේ. ඒතර කාම තණ්හාව නිසා භව තණ්හාව හට ගන්නවා. ඒ භව තණ්හාව නිසා තමයි අතන පංචස්කන්ධය නිරුද්ධ වෙනකොට යලිත්වතාව මේ පංචස්කන්ධය හටගත්තේ. එතකොට මේ හටගත්තු නිසා තමයි දැන් මේක නඩත්තු කරන්නයි මේ ඔක්කොම ප්‍රශ්න ටික ඇති වෙන්නේ. ඊට එතකොට මේ උපාදානයේ පිළිබඳ ක්ලේශ ප්‍රශ්නය වෙනම තියෙනවා. ඒකෙන් කොහොමත් අපි පීඩා විඳිනවා. ඒ ක්ලේශය නැතුවා වුණත් මේ පංචස්කන්ධේ නඩත්තු කිරීම නිකන් අර්ථ ශුන්‍ය ක්‍රියාවක්. සංකත විපරිණාම පීලන සන්තාප කියන මේ ධර්ම වලින් පෙළෙන ශුන්‍ය ඒ කියන්නේ නිස්සාර ධර්ම සමූහයක්. ඒ ධර්ම සමූහය නිර්මාණය කරන්නේ කවුරුන් විසින්ද? අර භව තණ්හා විසින්. ඒ නිසා තමයි දුක්ඛ ස්කන්ධයේ මූල හේතුව හැටියට ක්‍රියාකාරී හේතුව හැටියට සමුදය සත්‍යයේදී තණ්හාව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් අන්න එහෙම ඒ ඒ මූල හේතුව. නමුත් අපිට වර්තමානයේ තුල අපි මේ මේ අරමුණු වලට සංකල්පීය වශයෙන් දෙන අර්ථය ඇලෙන බැඳෙන බව. එතකොට ඒක මේ වෙලාවේ පීඩාව ඇති කරන්න. ඒ කියන්නේ උපාදාන දුක්ඛය ඇති කරන්න ඒක හේතු අර භව තණ්හාව තමයි මේ පංචස්කන්ධ දුක්ඛය නිර්මාණය කරන්න හේතුව. ඒක නිර්මාණය කළාට පස්සේ දැන් අපි උපාදාන දුක්ඛය ඒ වෙලාවට ඇති කරගන්නවා. ඉතින් අපිට දැන් මේ ඇති කරන උපාදාන දුක්ඛය මූලික වශයෙන් පාලනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙන් පාලනය කරගෙන සැහැල්ලු කළා ප්‍රඥාවෙන් ගැඹුර දකිනකොට තමයි පංචස්කන්ධ දුක්ඛයෙන් නිදහස් වෙන්නට අවස්ථාව සැලසෙන්නේ. හොඳයි සාමී.